ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටලා ඒ ධර්මය නිවැරදිව අවබෝධ කරගෙන මේ සංසාර ප්‍රවෘත්තිය සසර ගමන නිමාවටපත් කරන්නේ. සසර ගමනේ සංසාර ප්‍රවෘත්ති ආවේ කුච්චලයේ සත්‍යයක් නෙමෙයි කියන කාරණය ඔයත් හොඳටම දන්න. ඊට මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගත්තේ කුමාරි වඩුගොඩ පිටිය මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් වසන්ත අත්නායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් එයාලගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු පරලෝසපත් KTK වඩුගොඩ පිටිය ආදරණීය මෑණියන් TB වඩුගොඩ පිටිය පියාණන් මහින්දානන්ද පියා ඇතුළු මේ ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම පරලෝසපත් ලාල් කුරුප්පාරච්චි ස්වාමියා විජේරත්න මැණිකේ ආදරණීය මෑණියන්, දීපී කුරුප්පාරච්චි ආදරණීය පියාණන්, නන්දාවති විජේරත්න මව ඇතුළු මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ධර්මය ශ්‍රවණය කරන්තෝ බණහන්තෝ ඒ අහන බණ ධාරණය කරගන්නත් ඕනේ. හොඳට සිතේ. සිතේ ධාරණය කරගන්නත් ඕනේ. ඒ ධාරණය කරගෙන නිරන්තරයෙන් හොඳ සිහියෙන් යුක්තව වචනයෙන් පුරුදු කරන්න ඕනේ. ඒ වගේම සිහිය උපකාර කරගෙන නුවණින් විමසන්න ඕනේ. එතකොට අපට පැහැදිලි වෙවි සතාගතයන් වහන්සේ මොනතරම් ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක්ද මොනතරම් උතුම් පුත්‍රයෙක්ද මොනතරම් මහා කරුණාවකින් මේ ධර්මය අපට දේශනා කළාද මේ ධර්මය මොනතරම් වටිනවද ප්‍රයෝජනවත්ද අනේ සියලු දුක් නිමාවටපත් කරන මේ ලෝකේ එකම ධමයක් නැත්නම් ඒ සතාගත ධම විතරයි නේද කියන ඒ ස්වභාවයන් සිත තුළ ගොඩනැගී ඒ ධර්ම අවබෝධයත් එක්ක සතාගතයන් වහන්සේ කවුද කියලා පැහැදිලි වේවි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග මග්ගම් මග්ග ඥාන නුවණින් දර්ශනය දකිනවා මග මොකද්ද නොමග මොකද්ද කියන එක නුවණින් දැකගෙන අපි ඉදිරියට යනවා. ඒතර නොමග යන්නේ නැතුව නිවැරදි මගට වැටෙන ආකාරය පසුගිය දේශනාවල පැහැදිලි කරා. අදට નિયમિત කාරණය තමයි මනෝද්වාරය පිළිබඳ. පසුගිය දේශනාවල චක්කුද්වාර, සෝතද්වාර, ගානද්වාර, චිවද්වාර, කායද්වාර කියන ඒ කරුණු අපි විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කළා බැලුවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හා අනාත්ම වශයෙන් අද අපි ගන්නේ මනෝද්වාරය මනෝද්වාරය කියන්නේ මනස විඥානය. හිත. අරමුණු දැනගන්නා ස්වභාවයට විඥානය කියන්නේ. හිත. හිතේ ස්වභාවය තමයි අරමුණු දැනගන්නේ. මනෝද්වාරයෙන් කරන්නේ. ඒක දොරක්. ඒ ඒ දොරෙන් ඇතුල් වෙන්නේ බාහිර ධම්මාරම්මන. ධම්මාරම්මන කියලා කියන්නේ නාම රූප දෙකම සමස්තයි. ඒ ධම්මාරම්මණයට ඇතුළත් මොන කාරණයක් ගත්තත් නාම රූප දෙක තුල ඇතුළත් කරන්න පුළුවන්. එහෙනම් මනෝද්වාරය එක දොරක්. දැන් මේ මනෝද්වාරය කොහොමද අනිත්‍ය වෙන්නේ? මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥාණය ආයස අපි දන්නවා දැන්. නාම ධර්මයන්ගේ ආයස දන්නා රූප ධර්මයන්ගේ ආයස දන්නා. ඊට පසුගිය දේශනාවල අපි රූප ධර්මයන්ගේ ආයස අරගෙන පෙන්වා අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටි. අද මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය. ඒකේ ආයශ ගත්තොත් අර 17 නොත් එකයි. එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණය තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. ඒ උදය වැය එය දක්නා නොවන උද්‍යව්‍යා ඥානය. මේ උද්‍යව්‍යා ඥානය බලවත් වෙන්න බලවත් වෙන්න තමයි අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. මේ මනෝද්වාරයේ යථා ස්වභාවය දුක්ඛාරය සත්‍යයටයිද දුකක්මද ඇති කරන්නේ කියන කාරණේ අපි දුක්ඛ ලක්ෂණය තුළින් පරික්ෂා කරනවා. තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අනාත්ම ලක්ෂණය තුළින් අපි පරික්ෂා කරනවා. එහෙනම් අනිත්‍යයි. ඒකට අපි දන්නවා විඥානේ, මනස, මානසිකාර්ය, චිත්ත, මනෝද්වාරය. සෑම නමකින්ම තේරුම් ගත යුතු ධර්මතාවය තමයි ඔය කතා කරන්නේ අරමුණු දැනගන්නා ස්වභාවයයි කියන්නේ. විඥාන හයක් වර්තමානයේ පැවැත්මේදී ක්‍රියාත්මක වෙන විඥාන හයක්. චක්කු විඥානය. සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. අපි දන්නවා ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා කියන කාරණේ දැන් හොඳට පැහැදිලි. දකින කෙනෙක් නැතුව, පෙනෙන කෙනෙක් නැතුව, බලන කෙනෙක් නැතුව හේතුඵල ධර්මතාවයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන කාරණය දැන් හොඳට පැහැදිලි. ඒ චක්කු විඥාණය හදන්න නම් ඇසයි බාහිර රූපයයි ඕන. ඒ දෙක නැතුව සිත හදන්න බෑ. එහෙනම් මේ හැදෙන සිතට ආයස එක චිත්තක්ෂණය. එක චිත්තක්ෂණය තුළ ඇති වෙලා නැති වෙනවා. මම කලින් දේශනාවලත් පැහැදිලි කරා හටගන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න විතරයි හේතුව. එතකොට බලන්න අපි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන ඒ ආකාරයට හටගන්න හේතුවකින් හේතුවකින් හටගන්න ඒ යම් දෙයක් ඇද්දේක තියෙන සනිකව නැතිවීමක්. නොපෙනියාවක්. අතුරුදහන් වීමක්. එහෙනම් අපි බලනවා ඒක. ඇසයි රූපයයි නිසා හැදුවා සිතක්. රූප පිළිබඳව දැනගැනීමේ සිතක්. චිතක්ෂණය යායස්ස හටගත් ස්වණයෙන් නැති වුණා. එහෙනම් හට ගන්නවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව වැය කියලා. ඒකට හේතුන්ගෙන්ද හටගatti? ඔව්. ඇසයි රූපයයි. එක හේතු. ඒ දෙක නැතුව ඒ සිත හදන්න බෑ. එහෙනම් මේ හැදුන සිත ෂණේ අතුරුදහන් වුණා. නැති වුණා. නොපෙනී ගියා. ඒකටත් උදාහරණයක් කියනවා. බෙරේට ශබ්ද නගන්න බැහැ. අතට ශබ්ද නගන්නත් බැහැ. හැබැයි බෙරයයි අතයි. ඒකට සම්බන්ධ වෙනකොට ශබ්දයක් නැගෙනවා. ඒතරේ ශබ්දය බෙරෙත් නැහැ. අපිත් නෑ. හේතුන්ගෙන් හටගන්න. හැබැයි හටගත්ත ස්නේන්නේ ශබ්දය අතුරු දහන්නේ නැති වෙනවා. ඒතර නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හඬ නගන්න හේතුවක් අවශ්‍යයි. ශබ්දයක් ඇති කරන්න හේතුවක් ඕනේ. ඒ ඇතිවෙච්ච ශබ්දය නැති කරන්න හේතුවක් අවශ්‍ය වෙනවා. ඒක ස්නේන්නේ නැති වෙනවා. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? අනිත්‍ය ලක්ෂණය. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපි බලනවා මනෝද්වාරය, සිත, විඥානය, චක්ක විඥානය පහළ. හ්ම්. හට ගන්න සැනින්න කියන. ඒකට හට ගන්න හේතුන්ද? නැති වෙන්න හේතුවක් අවශ්‍යයි. හටගත්තද හට ගන්න සැනෙන් නැති වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔකට ආවිත් එක සිතක්ෂණය. දේවය. හටගත්තද නැති වෙනවා. එහෙනම් ඒක අපි මේ වැරදිව නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත බලනවා නිත්‍යද, ස්ථිරද, සදාකාලිකද, අනිත්‍යද, අස්ථිරද, සාවකාලිකද. අනිත්‍ය, අස්ථිරයි, සාවකාලිකයි. හටගත් හේතුයෙන් ඒ හටගත් ස්වභාවයෙන් නැති වෙනවා. එහෙනම් ආයිෂිතක් හදන්න නම් ආයි හේතු හදන්න වෙනවා. දැන් මේක පටන් ගත්තේ කොතනින්ද? මේ ඇතිව නැතිවන ස්වභාවය හැවත් මේ අනිත්‍ය ලක්ෂණය පටන් ගත්තේ කොතනින්ද? ප්‍රතිසන්දි විඥාන. ආ දැසගත්තද එතන ඉඳලා තමයි ඇතිව නැති වෙන ස්වභාවය පටන් ගන්නේ. විඥානි. ඇතිව නැති වෙන. දැන් එතන ඉඳලා මේ වර්තමානයේ මේ භාවයේ අවසාන ත්‍ුති සිත දක්වාම ඒ ස්වභාවයෙන්මයි කියන්නේ. ඇති වෙනවද ඇති වෙනස නෙන්නේ නැති වෙනස. අපි නැවතත් කල්පනා කරනවා. නැවතත් හොයන. නැවතත් පරික්ෂා කරනවා. ඔව් හට ගන්න සැනෙන් නැති වෙන අනිත්‍යයි. ස්ථිර වශයෙන් පවතින්නෙම නෑ. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නෑ. සදාකාලික ස්වභාවයෙන් පවතින්නෙම නෑ. හටගත් සැනෙන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. අපි ඒක සිතේ හොඳට සනිටුහාන් කරගන්න ඕනේ. සිතට හොඳට අනුගත කරගන්න ඕනේ. සිතට හොඳට ඒ පිළිබඳව සිතේ විශ්වාසය ගොඩනගා ගන්න ඕන. නොසෙල්වෙන විශ්වාසය. සෙලවෙන්නේ විශ්වාසය. ඔව්. හටගත් වශයෙන් නැති වෙනවා. හටගත් නැත්නම් හේතුවක් ඕනේ. හැබැයි නැති කරන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒතරේ අනිත්‍ය ලක්ෂණය විඥානය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ අනිත්‍ය ලක්ෂණයයි. එතකොට අපි ඊගාවට බලනවා සෝත විඥානය. අසෝත විඥානයත් ඒ විදිහමද? ඒකත් අපි පරීක්ෂා කරනවා. ඒකත් පරීක්ෂා කරලා බලනවා. සෝත විඥානයක් කොහොමද හැදෙන්නේ? ඒකට කණයි શબ્දයයි වුණා. සෝත විඥානය කියන්නේ ශබ්ද පිළිබඳව දැනගන්නා සිත. හඬ පිළිබඳව, ශබ්ද පිළිබඳව දැනගන්නා සිත. සෝත විඥානය. ඒතරේ විඥාණය කනයි බාහිර ශබ්දයයි නිසා. ඒ දෙක නැති ඒ සිතා ගන්න බැහැ. එහෙනම් හටගන්න හේතුන්ගේ. හැබැයි හටගත්ත හේතුන්ගෙන් ආයශ්‍ය එක චිතක්ෂණයයි එක චිතක්ෂණයක් තුළ නැති වෙනවා. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නෑ. එහෙනම් අනිත්‍යයි. නিত্য ස්වභාවයෙන් පවතින්නෙම නෑ. එහෙනම් අනිත්‍යයි. ගාන විඥානයක් ගන්නවා. අනිත්‍ය වශයෙන් බලන්න. නැත්තම් කරුණු තුන මේකටම අරගෙන යන්නත් පුළුවන්. මම මේ අනිත්‍ය ලක්ෂණය මේ කරුණු හයෙන් අරගෙන ඊට පස්සේ දුක්ඛ දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය කියනවා. ඒතර ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. පුච්චලෙක් නැති සත්‍යයක් නැති ජීවියෙක් නැති කෙනෙක් නැති කරන්නෙක් නැති කරවන්නෙකුත් නැති විඳින්නෙකුත් නැති විඳවන්නෙකුත් නැති හේතුඵල ධර්මතාවයක් නාසයයි ගන්ධයයි නිසා ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. ඒ තමයි විඥානය, ගාන විඥානය. නාම ධර්මයක් හටගන්න ශනේන් නැති වෙනවා. ඇයි හටගන්න ශනේන් නැති වෙන්නේ? සිතක් ශනේ ගාවි. හොඳට නුවණින් විමසනවා, කල්පනා කරනවා. ඒකට සතිය උපකාර කරයි, යෝනිසෝ මනසිකාර්ය, මන නුවණ උපකාර කරයි. මේ ධර්මතා දෙකත් එක්කයි මේ ගමන යන්න තියෙන්නේ. එහෙනම් චිත්තක්ෂණයක් තුළ. ඒතකොට හටගන්න හේතුවක් ඕන. හටගන්න හේතුවක් ඕන. මොකද්ද හේතුව? නාසයයි බාහිර ගන්ධය. ඒ දෙක නිසායි හැදෙන්නේ. හැබැයි චිත්තක්ෂණයක් තුළ අවසන් අතුරු දහන් නොපෙනී ගියා. අර බෙරේ හඬ ගිය දිහක් නේ. ආයි බෙරේ ඇතුළට ගියෙත් නේ. බාහිර තැනක තැම්පත් උනේ නැහැ. සද්දය නැගුවා. නැගුණ සැනින් නැති වුණා අතුරුදහන්. අන්න ඒ වගේ හේතුන්ගෙන් හටගත්ත නාස්යයි බාහිර ගන්ධයයි නිසා හටගත්ත සැනින් නැති වුණා. එහෙනම් එතන නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? ස්ථීර ලක්ෂණයක්ද අස්ථිර ලක්ෂණයක්ද? සදාකාලික ලක්ෂණයක්ද සාවකාලික ලක්ෂණයක්ද? සාවකාලික. අස්ථිරයි. අනිත්‍ය කොච්චර වෙලා චිතක්ෂණයක එක චිතක්ෂණයකට චිතක්ෂණයක් තුළ ඇතිවන කියන මෙන්න මේ අපි ගාම්භීර මේ අනිත්‍ය දුක අනාත්ම කියන මේ තාමත්ම නිවැරදි ලක්ෂණ තුන අපි නාම රූප දෙක තුලින් තමයි තහවුරු කරගන්න ඕනේ. බාහිර දේවල් වලින් නෙමෙයි. මේ නාම රූප දෙක තුලින්. අභ්‍යන්තර රූපස්කන්ධය, අභ්‍යන්තර නාමස්කන්ධය. තව කෙනෙකු ගෙස්ස ඕන නම් බලන්න පුළුවන්. බාහිර කෙනෙක් සම්බන්ධ කරගෙනත් බලන්න පුළුවන්. එහෙම බලන්නත් පුළුවන්. 11 ආකාරයකින් පරීක්ෂා කරන්නත් පුළුවන්. අතීත වර්තමාන අනාගත එහෙමත් ගන්න. අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හේන ප්‍රනීත දුර ළඟ කියන මේ 11 ආකාරය. එහෙම පරීක්ෂා කරන්නත් පුළුවන්. එතකොට තවත් ස්ථීර වෙනවා. සහතික වෙනවා. විශ්වාසය නොසෙල්වෙන විශ්වාසයක් ඇති වෙනවා. මේ විදිහටම තමයි වෙන්නේ. ඒ සිතේ ගොඩ නැගෙනවා. ඒකයි වෙනස් වෙන්නේ. ඒ සත්‍ය දැකලා සත්‍ය අවබෝධ කරගන්න. එහෙනම් ඒ විඥාණයට ගාන විඥාණය ගන්ධ සුවඳ දැනගැනීමේ සිට අනිත්‍යයි. අනිත්‍යය අස්තිරයි. ඒයි ශනේ. ශනේ ඉවරයි. අසුරුදා. නැවතත් ඒ සිත හදන්න ඕන නම් නැවතත් අර නාස්තියට අර ගන්ධය ස්පර්ශ වෙන්න ඕනේ. නැතුව හදන්න බෑ. කල්පනා කරලා බලන්න. හැබැයි ඒ හැදුවත් ඒ සිත ක්ෂණය අවශ්‍යයි. එක චිත්තක්ෂණය. අනිත්‍ය. අන්න නුවණින් පරීක්ෂා කරලා බලලා තමන්ම අවබෝධ කරගන්නවා. මේ අනිත්‍ය ලක්ෂණය. ඒකයි අපි කියේ මේ අනිත්‍ය ලක්ෂණය ගැඹුරුයි බාහිරින් බලලා අනිත්‍යයි අනිත්‍යයි කියලා සොල්මැතුරුවට හිතුවට හඬ නගා කිව්වට මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය අවබෝධ වෙන්නේ නාම රූප දෙක තුලින්ම තහවුරු කරගන්න ඕනේ. එයි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක් විතරයි. වෙන ධර්මතාවයක් නෙවෙයි. එහෙනම් ඒ ධර්මතාවයන්ගෙන්ම තහවුරු කරගන්න ඕනේ. ඒක දැකලා තහවුරු කරගන්න. ඒ විශ්වාසය ඒ ශක්තිය නොසෙල්ලෙන ශක්තිය දැකලම අවබෝධ කරගන්න ඕනේ. ඔව් අනිත්‍ය ලක්ෂණයක් තමයි තියෙන්නේ. ඒක සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන. ඊටාම පැහැදිලි. කනිරව. එහෙනම් චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි හැදෙන්නේ හේතුවකින් නිරුද්ධ වෙන්න නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගන්න සනේ නැති වෙනවා. හොඳට හිතන්න. හොඳට කල්පනා නැවත නැවත හිතන්න. දවසම හිතුවත් ප්‍රශ්නයක්. එක දිගට සතියක් ඒත් කමන්නේ. අවබෝධ වෙනකම්ම හිතන්න, කල්පනා කරන්න, විමසන්න, හොයන්න, පරීක්ෂා කරන්න. මානසින් කරන්න, සිතින් කරන්න. ඒක විඥාණයෙන්මයි කරන්නේ. විඥාණය පිළිබඳ දැනගන්නෙත් විඥාණයෙන්ම. විඥාණය කියන්නේ අරමුණ දැනගන්නවා. එහෙනම් මේ ස්වභාවය දැනගන්නේ අවබෝධ කරගන්නේ විඥාණයෙන්ම තමයි. ප්‍රඥා උපදවා ගන්න. විඥාණය උපකාර කරගෙන. එහෙනම් අපි බලනවා තවත් විඥානය. ජීවා විඥානය. ඒකත් අනිත්‍යද කියලා. කොහොමද අනිත්‍ය වෙන්නේ? දිවයි බාහිර රසයයි නැතුව ඒ සිත හදන්න බෑ කියන කාරණය ඔයත්න්ට දැන් හොඳට දන්න. ඒවා හොඳට පැහැදිලි කරගත්තා, නිරවල් කරගත්තා දික්ටි විසුද්ධියේදී, කාංකා විතරණ විසුද්ධියේදී. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි දැන් සහතික කරගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් ලක්ෂණ තුන. මේ තමයි විදර්ශනා ප්‍රඥාව. විශේෂ දර්ශනයේ විදර්ශනා. ප්‍රඥාවෙන් දකින්නේ. නුවණින් දකින්නේ. ඥාණයෙන් දකින්නේ. එහෙනම් දිවයි බාහිර රස්ය යෝනිමයි යසිත හදන්නේ. හේතුවකින්මයි හැදෙන්නේ. හැබැයි ආශ්‍රය අපි හොයනවා. කොච්චර කාලයක් යා පවතීද? එයාගේ පැවැත්ම තියෙන එක චිත්තක්ෂණය එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය. නැති වෙනවට කිව්වා පැය. හා. දැන් එය දක්නා නුවණ උදයව්‍ය ඥානයයි. එය දක්නා නුවණ. ඒකට උදය දකිනවා වැය දකිනවා. නුවණින් දකින්නේ උදයව්‍ය ඥානය. උදයව්‍ය ඥානයෙන් බලවත් වෙන්නේ ප්‍රකට වෙන්නේ අනිත්‍ය ලක්ෂණය. ඇතිව නැතිවීම අවබෝධ වුණාද? අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. ඇතිව නැතිවෙන බව අවබෝධ නොවන තාක්කල් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඇතිව නැති වෙනවා. එතකොට අපි රූපස්කන්ධයත් ඉස්සෙල්ලා බැලුවා. අපි දේශනාවල චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් නාමස්කන්ධයයි දැන් බලන්නේ එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් ඇති වෙනවට කිව්ව උදේ. නුවණින් දැක්කව ඇති වෙනවා. කොහොමද ඇති වෙන්නේ? දිවයි සත්‍යයෙන් ඇති වෙනවා. ඇති වුණ ස්වණයෙන් නැති වුණා. ඇති වුණේ හේතුවකින් ඒ දිවයි රසය නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඒ හටගත්ත දේ තියෙන ස්වභාවය තමයි ස්වණයෙන් අතුරුදහන් වීම, නොපෙනියාම නැතිවීම. කොච්චර කාලයකින්ද එක චිත්තක්ෂණයක්. නැවතත් ඒ චිවහ විඥානයක් උපදවා ගන්න ඕන නම් රස දැනගැනීමේ සිතක් හදා ගන්න ඕන නම් ආයි දිවයි රසයයි දෙක සම්බන්ධ කරන්න ඕන. හොඳට බලන්න, හොඳට හොයන්න, හොඳට පරික්ෂා කරන්න. ඒ තුල නැගෙන්නේත් අර සිතක්. ඒකට හටගන්නේ ආයි හේතුවකින් ආයි හටගත්තා. හටගන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හටගත්ත දේ තියෙන හේතුන්ගෙන් හටගත්ත දේ යම් දෙයක් ඒ දේ තුළ තියෙන ශණයෙන් අපේ නියාමක් අතුරු දහන් වීමක් නැතිවීමක් අනිත්‍යයි සහතික කරගත්ත සිතට අනුගත කරගත්තා සිතට ස්ථාවර කරගත්තා විශ්වාසය ගොඩනගාගත්තා දැකලා දැකලයි විශ්වාසය ගොඩනගාගත්තා නිවැරදිව දැකලා එහෙනම් අනිත්‍යයි නිත්‍ය ස්වභාවයෙන් පවතින අස්තිරයි తాවකාලිකයි චිව විඥානය. කාය විඥානය. කයයි පහසයි. ශරීරය හා බාහිර පහස. ශරීරය හා බාහිර පහස නැතුව එක හදන්න බැහැ. කාය විඥානය හදන්න බැහැ. එහෙනම් ඒ සීත උෂ්ණ පිළිබඳව නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. ඒ සීත උෂ්ණ හා කය දෙක නිසා තමයි මේ සීත උෂ්ණ පිළිබඳව දැනගැනීමේ සිට හැදෙන්නේ. ඒ සිටේ ආයසකත්වය. කාය විඤ්ඤාණ. ඒ සිටේ ආයසත් එක චිත්තක්ෂණයයි. හොඳට මතක තියාගන්න නාම ධර්මයට එක චිත්තක්ෂණයකට වඩා ආයස තියෙන මේ ලෝකෙ කිසිම නාම ධර්මයක් නැහැ. කිසිම රූප ධර්මයකුත් නැහැ චිත්තපරිම චිත්තක්ෂණ 17කට වඩා ආයස තියෙනවා. මේක හොඳට හිතේ තියාගන්න ඕනේ. හැබැයි හිතේ තියාගෙන විතරක් නෙමෙයි හොඳට ඕන හොයන්න. පරීක්ෂා කරන්න. විමසන්න. එහෙනම් බාහිර කයයි පහසයි හේතු හේතුන්ගෙන් හැදුවා කාය විඥාණය හටගත් ස්නේ. එතකොට හදන්න හේතුවක් ඉදිරිපත් වුණා. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත් ස්නේන් නැති වුණා. බලලා දැකලා නිශ්චය කරගන්න. ස්ථිර කරගන්න. සහතික කරගන්න. ඔව් ඒකත් අනිත්‍යයි. ඒකත් අස්තිරයි. ඒ සිතත් తాවකාලිකයි. ඒ පහස පිළිබඳව දැනගත්ත සිතත් තනියෙන් ඇතිලා නැති වෙනවා. අනිත්‍ය ලක්ෂණය අන්න ප්‍රකට වෙනවා. ඒතර ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා වැය ඥානයත් එක්කයි එන්නේ. ඒ ඥානය තුළ ජීව ඥානය ඒ තුළ අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. අනිත්‍යයි කියන ඒ ස්වභාවය සිතට හොඳට අනුගතයි. සිතට ස්ථාවරයි. මනෝ විඥාන ඒකත් බලනවා. මනෝ විඥානය. මනස බාහිර අරමුණු. නාම රූප දෙක. රූප ධර්මයක් එක්ක නාම ධර්මයක්. මනසෙන් ගන්න. ගත්තද මනෝ විඥානය. මනෝ විඥානය. එක චිතක්ෂණයයි. එතකොට හටගන්න හේතුවක් ඕනේ. මොකද්ද හේතුව? මනස, ඒ සිතේ ප්‍රවෘත්තිය, සිතේ පැවැත්ම. ඒකට බාහිර එක්ක රූපයක් හෝ එක්ක සිතුවිලි. වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක්. නම් ධර්මයක්. අරමුණු කළා. අරමුණු කරලා ඒ අනුව හැදුන සිතක් මනෝවිඤ්ඤාණය. ඒතර හටගන්න හේතුවක් ඕනේ. හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හේතුන්ගෙන් හටගන්න යම් ධර්මතාවයක් ඇද්ද ඒ තුල තියෙන ෂණයෙන් නොපෙනියාමක් අතුරු දහන් වීමක් වෙනස් වීමක් මේ පරිණාමය. එහෙනම් මනෝ විඥාණය එක චිත්තක්ෂණයක් තුළ ඉපද විදුණා එන එක අනිත්‍යයි. නැවතත් මනෝ විඥානයක් හදන්න අවශ්‍ය නම් නැවතත් බාහිර අරමුණක් ගන්න ඕන. ඒ රූපයක් හෝ ඒ නාම ධර්මයක් අරමුණු කරලා නැවත මනෝ විඥානයක් හදාගන්න පුළුවන්. හැබැයි ඒ මනෝවිඥාණයටත් ආයුෂ ප්‍රතික්ෂණයයි. හටගන්න හේතුවකින් නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත් ස්වභාවයෙන් නැති වෙනවා. එහෙනම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. හට ගන්නවට කිව්වා උදයය කියලා, නැති වෙනවට කිව්වා වැය කියලා. උදය ඥාණය උදය දකින්නවා, වැය දකින්නවා. නුවණින් දකින්නේ උදය ඥාණය. පටන් ගත්තේ කොතන ඉඳලාද? ඒතර චක්කු විඥානේ ඒ පෙරලන ස්වභාවය අනිත්‍ය ස්වභාවය, සෝත විඥානය ඒ පෙරලන ස්වභාවය අනිත්‍ය ස්වභාවය, ගාන විඥානේ ඒ පෙරලන ස්වභාවය අනිත්‍ය ස්වභාවය, චිව විඥානය පෙරලන ස්වභාවය වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය ස්වභාවය කාය විඥානයේ පෙරලන ස්වභාවය අනිත්‍ය ස්වභාවය මනෝ විඥානයේ ඒ පෙරලන ස්වභාවය අනිත්‍ය ස්වභාවය පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥාණයෙන්. ප්‍රතිසන්දි විඥාණයෙන් මේ කොච්චර කාලයක් තියේද? අවශ්‍ය පවතින තාක්කල් මේ භවයේ ඒ ස්වභාවයම තමයි තියෙන්නේ. ආශ්‍යය උස්නේය විඥාණය කියන තාක්කල් මේ භවයේ කරුණ තුන ක්‍රියාත්මක වෙන තාක්කල්. ඒතර ආශ්‍යය උස්නේ කර්මය සකස් වෙනවා. එහෙනම් පවතින තාක්කල් ඇති වෙයි නැති වෙයි. ඇති වෙනවද නැති වෙනවද? ඇති වෙන ශනේ නැති වෙනවා. එහෙනම් මේ විඥාන හයම ඇති වෙන ස්වභාවයෙන් නැති වෙනවා. දැන් අපි එහෙනම් පරික්ෂණය තුළින් තහවුරු කරගත්තා. නිවැරදි කරගත්තා. සත්‍යයක් හැටියට දැක්කා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බලලා දැකලා තේරුම් ගන්න. අවබෝධ කරගන්න. නොබල නොදක තේරුම් ගන්න බෑ. ඇයි විශ්වාසයක් ගොඩනගන්නේ? විශ්වාසයක් ගොඩනගෙන්න නම් සහතික වෙන්න නම් අපිට ඒක බලන්න ඕනේ. ඒක අපි දකින්න ඕනේ. ධර්මයේ දකින්නේ. දකින්නේ ධර්මයේ. ඒ අනිත්‍ය ස්වභාවය දකිනවා නම් එතන දකින්නේ ධර්ම. ධර්මයයි. හොඳයි අපි බලමු දැන් මේ විඥාන හයම දුක්ඛ ස්වභාවයටයි කියන්නේ කොහොමද? දැන් චක්කු විඥානය පිළිබඳව දන්නවා. එහෙනම් මේක දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ කොහොමද? දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ මේ විඥානයේ තියෙන පීඩන ස්වභාවයක්. පීඩනයක් ඇති කරන්නේ. නැවත නැවත නැවත නැවත රූප බලන්න අපේ මනස අපිට සද කරනවා පීඩනයක් ඇති කරනවා පීඩාවක් ඇති කරනවා නැවත නැවත අර රූප බලන්න ඒ බලලයි සිත හදන්න නැවත නැවත අපට අන කරන්න. ඒක පීඩනයක් නේ. ඒක වදයක් නේ. ඒක කරදරයක් නේ. ඇයි? සිත මොකද්ද කියන්නේ? නැවත නැවත අර චක්කු විඥානේ හදන්න. හ්ම්. අසයි රූපයයි නිසා හැදෙන විඥානේ නැවත නැවත හදන්න කියලා පීඩනයක් ඇති කරන්නේ නැද්ද? සිත කරදර කරන්නේ නැද්ද? සිත වද දෙන්නේ නැද්ද? වද දෙන්නේ. පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. දැන් සංකත ස්වභාවය කිව්වා. සංකතයි කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගත්තේ සිත. විඥාන, මනස, මානසිකාරිසිත. සංతాප ස්වභාවයක් තියෙනවා. සංతాප ස්වභාවයක් කියන්නේ දවනවා. දෙවිල්ල හදෙනවා. සංతాප ස්වභාවය. ඇයි නැවත නැවත අන කරනවා? නැවත නැවත බල කරනවා ඒ සිත උපද්දවන්නේ. එතකොට දැන් ඒක අයිති වෙන්නේ කාම ධාතුවේ. ඇසයි රූපය නිසා හටගන්න සිත අයිති වෙන්නේ කාම ධාතුවේ. කැමැති. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඔයත් අහලා තියෙනවා. ධාතු විභාගයේදී එහෙම දේශනා කරනවා. සතර චක්ක විඥාන ධාතු. ඒක කාම ධාතුවක්. කැමැති. කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා. ඒ කැමැති දේ පිළිබඳව හඳුනා ගන්න. ආ ඒ සිත නම් හොඳයි. ඒ දැකපු රූපය පිළිබඳව ඇතිවෙච්ච සිත නම් හොඳයි. ඒක ආස්වාදයි. ඒක සතුටුයි සම්නම්. අන කාම සංඥාව උපදිනවා. කාම සංඥාව නිසා හඳුනාගත්ත ඊට පස්සේ ඡන්දය උපදිනවා. ඡන්දය කියන්නේ කැමැත්ත. නැවත නැවත ඒ සිත හදන්න කැමැත්ත උපදිනවා. නැවත නැවත ඒ සිත හදන්න කැමැත්ත උපදිනවා. කාමච්ඡන්ද. ඒ කාමච්ඡන්දයෙන් පස්සේ කාම විතර්කය. ආය පිළිබඳව කල්පනා කරනවා. නැවත නැවත ඒ සිත උපදවන්නේ කොහොමද? නැවත නැවත කල්පනා කරනවා. කාම විතර්ක. ඒ විතර්කය නිසා කාම දෙවිල්ල එනවා. දැන් දනවා. ඒ ලස්සන රූපය නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත සිත හදන්න ඕනේ. නැවත නැවත විඥාණයට ප්‍රිය කරනවා. එතකොට දැවිල්ල. කාම පරිේශණය. ඉතින් හොයන. නැවත නැවත හොයන පරිේශණය. ඉතින් හොයන්න ස්වභාවයෙන් හම්බුනත් හොඳයි පෙර පිනට. අර ආස්වාද ජනකම රූප හම්බුනත් හොඳයි නැත්නම් අකුසලුත් කරලා ඒ ඇස පිනවන්න අවශ්‍ය කරන රූප හදාගන්න. ඒ අනුව අර සිත හැදෙනවා. ඒ සිත එහෙනම් නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. දැන් කියනවා දෙවිල්ලක් කියනවාද ඒකට? ඔව්. සංతాප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි මේ චක්ක විඥානය. කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. ප්‍රතික්ෂේප කරන්න බෑ. පීඩනයක් ඇති කරලා නැවත නැවත නැවත නැවත ඒ සිතා ගන්න. ලස්සන රූපය දැකලා ආස්වාද ධනක චිත ක්‍රමයෙන් හැදුනද නැවත නැවත හදන්න සිතාන කරනවා. උකට පීඩනයක්. සංකත ස්වභාවය හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. ඒතර දැන් ඒක ආයශ අපි තීරණය කරන්නේ ඉතින්ලා. චිතක්ෂණය. චිතක්ෂණයක් තුළ ඇතුළේ. මේ දැන් බලන්නේ දුක්ඛ ස්වභාවය. සංతాප ස්වභාවය දෙවිල්ල. නැවත නැවත ඒ සිත් හදන්න දෙවිල්ල. නැවත නැවත තියෙන. තනෝ. කාම ධාතුව. කාම ධාතුව නිසා කාම සංඥා හඳුනාගත් සංඥාව. ඒ අනුව කාම ඡන්දය. ඒකට කැමැත්ත. කැමැත්ත ඇති වුණාද එතන ඉඳලා විතර්ක කරනවා. කල්පනා කරනවා. මම පසුගිය දේශනාවලත් පැහැදිලි කරා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේ සංසාර ගමනට පාද මොනවද කියලා. ගමන් කරන්න පාද වනේ. ඒතර පාද වලින්නේ ගමන් කරන සංසාර ගමනට පාද විතර්කයි. අන්න විතර්ක. ඒතර විතර්ක කියන්නේ කල්පනා. කාම විතර්ක. කල්පනා කරනවද? ඊට පස්සේ කාම දෙවිල්ල. ඉතින් දනවා. දෙවිල්ලද ඊට පස්සේ පරිේශණය ඊට පස්සේ හොයනවා ඒ හොය දැන් කොච්චර එතකොට මේක දුක්ඛ ස්වභාවයට අයිතිද නැද්ද කොහොමද දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ පීඩන ස්වභාවයක් තියෙනවා සංකත ස්වභාවයක් තියෙනවා සංతాප ස්වභාවයක් තියෙනවා විපරිණාම ස්වභාවයක් පෙරලනවා කොහොමද පෙරලන්නේ එක චිතක්ෂණයක් තුළ පෙරලනවා එක චිතක්ෂණයෙන් හටගත් ක්ෂණයෙන් එතකොට හටගන්න හේතුන්ගේ නිරුද්ධ වෙන්න නැති වෙන්න හේතුවක් අවශ්‍යයි. ඉති වෙන්න හේතුවක් අවශ්‍යයි. එහෙනම් එතන තියෙන දුක. ඒතර මේක සංසාරෙටම තියෙනවද? සංසාරෙටම තියෙන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සංසාරෙම දුකයි කියන කීවේ. මේ පිළිදන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය සංසාරයටම තියෙනවා. එහෙනම් මේක නැවත නැවත අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් ප්‍රාර්ථනා කරන්නේ දුක. එකයි දුක්ඛාර සත්‍යයට. විඥානයයි දුක්ඛාර සත්‍යයට. එහෙනම් චක්ක විඥානයේ අනාත්ම ලක්ෂණය හොයනවා අපි ඊගාට. දැන් දුක්ඛ ලක්ෂණය පැහැදිලි. අනාත්ම ලක්ෂණය හොයන. අනාත්මයි කියේ සමාගේ වශයෙන් පවත්න්න බැහැ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමාට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ චක්කු විඥාන තමාගේ කැමැත්තට හැටියටද පවත්වන්නේ? පැවතුනේ නෑ. එහෙනම් ප්‍රත්‍ය පැවතුම් අනුව පැවතුන. ඒ කියන්නේ උපකාර යම් උපකාරුණේ යම් ආකාරයෙන්ද ඒ අනුවයි පැවතුනේ. ඒතර උපකාරුණේ කොහොමද? ඒ අවස්ථාවේ එතන තියෙන බාහිර රූපය ඒ ඇසට සම්බන්ධ වෙනවා. එතකොට ප්‍රත්‍යයට අනුරූපව මට ඕන විදිහට නේ. මට ඕන විදිහට චක්කු විඥානය හදාගන්න පුළුවන් නම් සතපොම් 10000 ගණන් ඈත තියෙන ඒවා ඉඳලා ඒවා මෙතන ඉඳලා බලන්න පුළුවන්. මෙහෙම ඥානෙකුත් තියෙනවා දිව චක්කු කියලා. හැබැයි හැමෝටම මේක කරන්න බෑ. ඒකට වෙනම පිළිවෙතක් තියෙන පිළිවෙත අනුගමනය කරලා බලන්න පුළුවන්. අභිඥා උපදවා ගන්නවා. දිව්‍ය චක්කු දිව්‍ය සෝත ආදිවත්. එහෙනම් ඒ චක්කු විඥාණය සමාජ කැමති හැටියට නෙමෙයි. සමාජ කැමති හැටියට නෙමෙයි කියන්නේ. වෙන කෙනෙක්ගේ කැමති හැටියට. නෑ ඒක. ලොකු බලවත් ශක්තිමත් පුද්ගලයෙක්ගේ කැමති හැටියට. ඒක නෑ. එහෙනම් ඒ එතන තියෙන පරිසරය අනුව. එතන තියෙන පරිසරය අනුව නම් හැදුවේ එයි ආත්මයක තමයි. අනාත්මයි. සමාගේ වශයෙන් නෙමෙයි. සමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඒ ප්‍රත්‍යයට අනුරූපවයි. ක්‍රියාත්මකව. තමන් කැමති නැත්නම් අප්‍රිය රූපයක් දැකලා ඒ සිතක් හදන්න. හැබැයි දැක්කේ අප්‍රිය රූපයක් නම් Tamanට කරන්න දෙයක් නෑ. ඒක නවත්තන්න බෑ. ඒ විඥානය හට ගන්න. ඒ විඥානය හට ගන්නවා. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියටද? නෑ. තවත් කෙනෙක්ගේ කැමැත්ත හැටියටද? නෑ. අනේ මගේ සිතට අප්‍රිය අරමුණු එන්න එපා. කියලා හිතුවොත් නෑ. එතන තියෙනවා නම් යම් ස්වභාවයක් ඒ ස්වභාවයට අනුව සිට ඇදී. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. එහෙනම් අනාත්මයි. ආත්මය කියලා කියන්නේ. තම වශයෙන් පවත්වන්න පුළුවන් නම් යම් සිතක් ඒ හටගන්න චක්කු විඥානය හෝ සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය කියන මේ විඥාන හයන් මේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී Tamanට ඕන ආකාරයකට හදාගන්න පුළුවන් නම් ආත්මයි. නෑ. ප්‍රත්‍ය පැවතුම් මනුවයි හැදෙන්නේ. ප්‍රත්‍ය පැවතුම්. උපකාරයේ පැවැත්ම මනුවයි හැදෙන්නේ. එහෙනම් ඒ චක්කු විඥානය අනිත්‍ය දුක්ඛයි අනාත්මයි. නැවත නැවත බලන්න. නැවත නැවත පරික්ෂා කරන්න. නැවත නැවත විමසන්න. සෝත විඥානයක් ගන්නවා. සෝත විඥානයේ දුක්ඛ ස්වභාවය. ඔව්. ඒතර සෝත විඥානය දැන් දන්නා කණයි ශබ්දයයි නිසා හැදී. ඒතර චිත්තක්ෂණයක් තුළ තිබ නැති වෙනවා. හැදුන හේතුවකින් නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. එහෙනම් මේ සෝත විඥානය දුක්ඛ ස්වභාවයටයි කියන්නේ. ඒකේ තියෙන පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරනවා. හඬ මිහිරිනම් නැවත නැවත නැවත නැවත අහන්න අන කරනවා. නැවත නැවත අහන්න අන කරනවා. සිතමයි අන කරන්නේ. නැවත නැවත අහන්න නැවත නැවත අහන්න. අන කරන්නේ නැද්ද? ඉතින් ඒක පීඩනයක්. ඒක මහා වදයක්. ඒක මහා කරදරයක්. හැබැයි මොනතරම් වද කරලා මොනතරම් පීඩනයක් ඇති කරලා ඒ හැදෙන සිතට එක චිත්තක්ෂණයයි ආවේ. නැවතත් අහන්න කියලා. නැවතත් අහන්න. නැවතත් අහන්න. පීඩනයක් ඇති කරන්නේ බල කරන්නේ ඒ පැත්තට නැඹුරු කරන්නේ ඉතින් මහා පීඩනය. පීඩන ස්වභාවයක් සංකත ස්වභාවයක් තියෙනවා. ඒ සෝත විඥානේ. ප්‍රමනෝද්වාරය මනස සිත විඥානේ. එතකොට සෝත විඥානේ තියෙනවා. මොකද්ද කියන්නේ? සංකත ස්වභාවයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. මොකද්ද හේතුව? කනයි ශබ්දය. වෙන කිසිම දෙයක් උපකාර කරගෙන සෝත විඥානයක් හදන්න බැහැ. ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න බැහැ ශරීරයයි පහසයි නිසා. දිවයි රසයයි නිසා, නාසයයි ගන්ධයයි නිසා, ඇසයි රූපයයි නිසා. ඒකට කනයි ශබ්දයමයි වොන්නේ. සෝත විඥානයක් හදනවා. ඒකේ තියෙන උපාදයක්. සෙනෙන් හටගන්න. සෙනෙන් හටගන්න සෙනෙන් නැති වෙන. එහෙනම් හේතුන්ගෙන් හටගන්න. හේතුන්ගෙන් හටගත්තා නම් සංකත ස්වභාවයක්. Tamanට ඕන විදිහට නෙමෙයි හැදෙන්නේ. එතන තියෙන ශබ්දාන. ඒ පරිසරයේ ස්වභාවය ළඟපාත තියෙන ශබ්දානෝයි හැදී. එහෙනම් සංකත ස්වභාවයක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඒතර හටගන්න හේතුවක් ඕනේ, නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. එහෙනම් ਸੰతాප ස්වභාවයක් තියෙනවා. දෙවිල්ල හදනවා. කොහොමද දෙවිල්ල හදන්නේ? සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. ඒක ධාතු. ඒක කාම ධාතුව. කැමැතින් කැමැති ධාතුවක්. සෝත විඥාන ධාතු කැමැති. ඒතර කාම ධාතුව නිසා කාම සංඥා. ඒක හඳුනා ගන්න. හඬ මිහිරි, ලස්සනයි හඬ, මිහිරි, ආස්වාද සංඥාව. සංඥාව කාම සංඥා නිසා කාම සංගය උපදින. දැන් බලන්න මේ නාම ධර්මයන් නාම මෙතන කියනවා මම නාම ධර්මයේ නාම ධර්මයකටත් කියනවා. එතකොට ඒ කාම ධාතුව, ඒ සෝත විඥාන ධාතුව නාම ධර්ම. ඒ නාම ධර්මය නිසා ඒ නාම ධර්මය තවත් නාම ධර්මයකට ප්‍රත්‍යයයි එක චිතක්ෂණයක් කියලා. සෝත විඥාන ධාතුවේ ආයසික චිතක්ෂණය. ඇක්ටිව නැති වුණා. හැබැයි නැති උනේ තවත් ධර්මතාවයකට ප්‍රත්‍ය වෙලා. ඒ මොකද්ද? කාම සංඥාව. කාම සංඥාවටත් අවශ්‍ය චිත්තක්ෂණය. එයාට රැඳෙන්නේ නැහැ. එයාට අවශ්‍ය චිත්තක්ෂණය. ඒක චිත්තක්ෂණයක් තුළ එයත් ඇති වෙලා නැති වෙනවා. හැබැයි කාම ඡන්දයටත් ඇතිවෙලා. කාම ඡන්දය කියන්නේ නාම ධර්මයක් චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි කාම විතර්කයට ප්‍රත්‍යය. විතර්කයට ප්‍රත්‍යය. කාම විතර්කයට දෙන්න බෑ. ඒකත් නාම ධර්මයක්. ඒක චිතක්ෂණයක් තුළ ඉපදෙදිනවා. ඒ විතර්කය නිසා කාම දෙවිල්ල දෙවිල්ල හට ගන්න නැවත නැවත ඒ හඬ අහන්න නැවත නැවත අහන්න දෙවිල්ල හට ගන්න කාම දෙවිල්ල කාම දෙවිල්ල නිසා කාම පරිේශණය ඒකත් මනසින් කරන්නේ නාම ධර්මය. ඒතර බලන්න කාම ධාතුව ඒ සෝත විඥාන ධාතුව චිතක්ෂණයක් තුළ ප්‍රත්‍ය වුණා කාම සංඥාවට. ඒ කාම සංඥා ප්‍රත්‍ය වුණා එක චිතක්ෂණයක් තුළ උපද මිදෙනවා. හැබැයි කාම ඡන්දේ නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. කාම ඡන්දයට රැඳෙන්න බෑ එක චිතක්ෂණය යාච. එක චිතක්ෂණයක් තුළ කාම ඡන්දේ නැමැති ඒ සිතත් උපද බිඳෙනවා. හැබැයි කාම විතර්කයට ප්‍රත්‍ය වෙනවා. ඒ විතර්කයටත් රැඳෙන්න බෑ එක චිතක්ෂණය යාච. නැවත නැවත විතර්ක කරන්න ඕනේ. නැත්නම් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ කාම දෙවිල්ලට පස්සේ වෙලා. ඒකත් හටගන්නේ සිතේ කත් නාම ධර්මයක්. එයාට රැඳෙන්නත් බැහැ. එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒ නැති වෙන්නේ කාම පරිේශණයට පස්සේ වෙලා. ඒකක් සිතින් කරන්නේ. කාමයන් සෑහෙන සිතින්. හ්ම්. දැන් නාම ධර්මයන් නාම ධර්මයන් තත්පත්ති දැන් එතකොට පීඩන ස්වභාවයක්, සංකත ස්වභාවයක්, සංతాප ස්වභාවයක් හා විපරිණාම ස්වභාවය. දැන් විපරිණාමයි. ඒ විපරිණාමය කියන්නේ කාම ධාතුව චිත්තක්ෂණයක් තුළ විපරිණාමයි පෙරළුව. කාම සංඥාව. කාම සංඥාව පෙරළුව ශනේ. කාම ඡන්දේ. කාම ඡන්දය ශනේ පෙරළුව කාම විතර්කය. කාම විතර්කය ශනේ පෙරළුව කාම දෙවිල්ලට. කාම දැවිල්ල ස්නේහයෙන් පෙරළුවා. කාම පරිශ්‍රණය. චිත්තක්ෂණ කීයද යන්නේ? එහෙනම් දැවිල්ලක් තියෙනවා. සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, විපරිණාම ස්වභාවයක් තියෙනවා. හොඳයි. සමාජය කැමති හැටියටද? එස්සොත විඥානෙ ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිට ඒ මනෝද්වාරය, සෝතද්වාර සිට ඒ මනෝද්වාරය සිත විඥානය තමන්ගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපවද ප්‍රත්‍යයට අනුරූපවයි උපකාරුණේ යම් ආකාරයේද ඒ ආකාරයෙන් පැවැත්ම අරගෙන ගෙනියන පුච්චලෙක් නෑ කරන්නෙක් නෑ කරවන්නෙකුත් නෑ ඉදිරි නා ඉදිරි ධර්මයන්ට පසුපසින් එන ධර්මයන් සත්‍ය වෙනවා ඉදිරි ධර්මයන්ට පසුපසින් එන ධර්මයන් ප්‍රත්‍ය වෙන. මේ ගැඹුරුයි දැන්. අපි ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. එහෙනම් මනෝද්වාරය සිත විඥාණය අනිත්‍යයි දුකයි අනාත්මයි. නැත්. හොඳට බලන්න. රසෝත විඥානය ගත්තා අපි චක්කු විඥානය ගත්තා. ගාන විඥානය නාසය ගන්ධය නිසා හැදී. එහෙනම් ඒක පීඩන ස්වභාවයක්. ඕ පීඩාවක් ඇති කරන්නේ. ඇයි? නැවත නැවත සුවඳාග්‍රහණය කරන්නේ. සිත අන කරනවා. සිත බල කරනවා. සිත වද දෙනවා. සිත එතනට තල්ලු කරනවා. නැද්ද? සිතයි තල්ලු කරන්නේ. නොපෙනී ඉඳගෙන. අපිව මුලා කරනවා. එහෙනම් ගාන විඥාන එක චිත්තක්ෂණයක් තුළ ඉපදෙන්නේ. දුක්ඛ ස්වභාවයට අයිති වෙන්නේ පීඩනයක් ඇති කරන නිසා. නිරන්තරයෙන් නැවත නැවත ඒ සිත හදන්න පීඩනයක් ඇති කරනවා. නැවත නැවත ඒ සිත හදන්න පීඩනය. සංකත ස්වභාවයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ සංతాප ස්වභාවයක් තියෙනවා, දවන ස්වභාවයක් තියෙනවා. දැවිල්ල හැදෙන. දැවිල්ල හැදෙන්නේ කොහොමද? ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ආ ගාන ගාන විඥාන ධාතු ගැන කතා කරන්නේ. ගාන ద్వාරය ගැන. එහෙනම් ඒක ධාතුවක්. ඒ කාම ධාතුව නිසා කාම සංඥා. කාම සංඥාව නිසා කාම ඡන්දය, කාම ඡන්දය නිසා කාම විතර්කය, කාම විතර්ක නිසා කාම දැවිල්ල, කාම දැවිල්ල නිසා කාම පරිේශණය. අද අපි මෙතනින් නවත්තන්න සිද්ධ වෙනවා කාල වේලාවත් එක්ක අපි ලබන සතියේ එතන ඉඳලා ආරම්භ කරනවා මනෝද්වාරය පිළිබඳව තව තව ටිකක් තව කරුණු තියෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. ඒතොර ගාන විඥාන ධාතුවක් තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි. සෝ වශයෙන් මේ තමාගේ කැමැත්තේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ප්‍රත්‍යයෙන් උපදින ධර්මය. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බැයි නම් අනාත්මයි. අනාත්ම ලක්ෂණයක් තියෙනවා. ඒතොර අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා, දුක්ඛ ලක්ෂණයක් තියෙනවා, අනාත්ම ලක්ෂණයක්. හැබැයි මේක හොඳට විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා තම තමන්ගේ නුවණින් තම තමන්ගේ නුවණට වැටහෙන ආකාරයට තේරුම් ගන්න. සත්‍යයි. සත්‍යද කියලා තමන්ට තේරෙයි. අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. ලබන සතියේ එතන ඉඳලා අපි ආරම්භ කරනවා ලබන සතියේ ඉදම්මේ ඥාතිනං හෝතු සම්මෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥා ධම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ ධම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝ